මේ වෙනකොට අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. තව එකයි තියෙන්නේ ඒ ඥාන දර්ශන විසුද්ධිය. එතනින් මේ දේශනා මාලාව නිමවටපත් වෙනවා. ඉතින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට අවශ්‍ය කරනවා නව මහ විදර්ශන. නව කියන්නේ නමේ මහ විදර්ශන. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. කියන්නේ ඊ타ත්ම නිවැරදිව පැහැදිලිව පිරිසිදුව ඒ විශේෂ දර්ශනය මානසින් දකිනවා. අර නවමහා විදර්ශනා කියනවා. ඒකේ අපි පළවෙනි ඥානය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි අවසානයේ ඒ උද්‍යව්‍ය ඥානය පිළිබඳව මනාව දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් ඊගාවට තියෙන්නේ බංග ඥානෙ. උද්‍යව ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආදීනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කමඤ්ඤත කමඤ්ඤත ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. දෙකෙන් පළවෙනි ඥානය උපදවා ගත්තා. ඒ තමයි ඇතිව නැති වෙන බව. මේ සියලු සංස්කාර ධර්මයන් හටගෙන බිඳෙන බව. උදේ වැය. ඇතිව නැතිවන බව දේශනා රාශියකින් අපි පැහැදිලි කරා. දැන් මේ සියලු ධර්මයන් අපි නැවත සමීක්ෂණයට ලක් කරලා ඒකේ භංගය දකින්න ඕනේ. භංගය කියන්නේ විනාශය. මොකද මේ නාම රූප දෙකේ ගත යුතු කිසිම දෙයක් නැහැ කියන එක නිවැරදිව අවබෝධ වුණොත් විතරයි මේ නාම රූප දෙකට තියෙන චන්දරාගය තෘෂ්ණාව ආලය බැඳීම අයින් වෙන්නේ. ඒ අයින් වුණත් විතරයි නිවන් දකින්න පුළුවන් කොතනක හරි චුට්ටක් හරි තැනක සිත රැඳුනොත් සිත ඇලුනොත් එතන සිත අල්ල ගන්නවා අල්ලගන්නේ දුක. ඒක නිසා සියලු දුක් වලින් මිදීම නම් එනම් රූපස්කන්ධය බුදුරජාන් වහන්සේ දකින්න කිව්වේ වෙන පිටක් හැටියට. පෙනවල වටිනාකමක් තියෙනවා. බත් ඇලිය උතුරනකොට දකින්නවනේ පෙනනේ. ඒකේ කිසි වටිනාකමක් නැහැ. දිය බුබුලක්. මහා වැස්සි වහින වෙලාවට ජලාශයක් ළඟ බලාගෙන හිටියොත් සිය දහස් ගාණක් ඉපදීපද ඉපදීපද බිඳි බිඳි යනවා. වේදනාවේ ආකාරයෙන්ම දකින්න ඕනේ. සංඥාව කියන්නේ මිරිඟුව. මිරිඟුව ඈතට දර්ශනය වෙනවා නමුත් ශුන්‍යයි. හිස් මුකුත් නැහැ ඒකේ. සංස්කාර දකින්න ඕනේ කෙහෙල් කොටයක් හැටියට, කෙහෙල් කඳක් හැටියට. මුලින් කැපුවා, අගින් කැපුවා, බිම දාලා පෙරලලා පතුරු ගහනවා අරටුවක් හොයන්න. අරටුවත් ඇලයක්වත් ඒකේ නැහැ. විඥානේ මායාවක්. අපිව රැවට්ටුවා. එදා ඉඳලම අපිව රැවට්ටුවා. ඒක නිසා මායාව අල්ලගන්න ඕනේ. අල්ලගන්නේ බුද්ධිය ඥානෙ එහෙනම් දැන් අපි උද්‍යවය ඥානය මම හිතනවා ගොඩක් දුරට ඇති වෙන්න ඕනේ මොකද ඇති වෙනසනෙන් නැති වෙනවා සියලු සංස්කාර ධර්ම උදේවේ. ඒකට කරුණු කාරණා අපි ඉදිරිපත් කළා, පෙන්නලා දුන්නා ආයශ්‍යත් එක්කම ගලපන්න කියන එක. සතර මහා ධාතුන්ගේ ආයශ්‍ය චිතක්ෂණ 17යි. එතකොට ඒක තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. නැත්නම් උදේව. ඒ 17 වෙනුත් එකයි සිතේ ආයුෂ එක චිතක්ෂණයයි. එහෙනම් 17ක් කියන එක තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් නම් ඒ 17 වෙනුත් එකක් ගැන කොහොමද කතා කරන්නේ? ඇතිව නැති වෙනවා. දැන් අපිට අවශ්‍ය ඊගාව ඥානෙ උපදවා ගන්න. මේ තමයි බංග ඥානෙ. දැන් බංග කියන්නේ විනාශ වෙනවා කියන එක. දැන් කියන්නේ කතා කරනකොට බංග වේවා කියලා කියනවනේ. ඒ කියන්නේ විනාශ වේවා කියන එක. විනාශයක්ම තමයි තියෙන්නේ. මොකක්ද? නාම රූප දෙකේ. බලමු අපි එකින් එක පරීක්ෂා කරලා බලමු. දැන් අපි දන්නවා චක්ක ප්‍රසාද රූපේ කියනවා. දොර චක්ක කියන්නේ pāli භාෂාවෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. අපි කියන්නේ ඇස කියලා. pāli භාෂාවෙන් කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ ක්‍රියාව සකස් වුනේ මහ භූත හතරනේ. ඒතර මහ භූත හතර පටවි ධාතුව ඉපද බිඳෙනවා. දැන් ඉපද බිඳෙන බව අවබෝධ කරලා ඉවරයි. දැන් බිඳෙන තැන සිත තියන්නේ. එතයි බංග ඥානය කියන්නේ. ඉපද බිඳෙනවනේ. පටවි ධාතුව ඉපද බිඳෙනවා. හොඳයි චිතක්ෂණ 17යි. කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටතර කෙටි කාලයක්. මේක පියවියසට පේන්නේ නැහැ. මේක මනසින්ම දකින්න ඕනේ. එහෙනම් ඒක ඉපද බින්දෙනවා. ඒතකොට දැන් බින්දෙන තැන සිත තියන්න. ඒ තමයි බංග ඥානය. එතකොට ආපෝදාත ඉපද බින්දෙනවා. බින්දෙන තැන සිත තියන්න. තේජෝ ධාතු ඉපද බින්දෙනවා. බින්දෙන තැන සිත තියන්න. වායෝ ධාතු ඉපද බින්දෙනවා. බින්දෙන තැන සිත තියන්න. එහෙනම් බින්දෙන තැන සිත තිබ්බොත් ඒක මනසට අනුගත කෙරුවොත් බින්දෙන බවම මනසින් දකින්නේ බංගේ හේවත් විනාශයයි. ඒතොර ඒක දකින්න මනසින් ඒ දකින සිතේ බංගය දකින්න. බැලුව සැනින් ඒ සිතත් ඉවරයි. ඒ පටවි ධාතුව ඉපද බිඳෙනවා ඒකේ අවසානයේ භංගයට සිත තිබ්බා ඒ සිතත් බිඳිලි ඉවරයි. ඒකෙත් භංගය දකින්න. ඊගාව සිතෙන් ආපෝ ධාතුව අරමුණු කරා ආපෝ ධාතුව ඉපද බිඳෙනවා භංගයට සිත තිබ්බා ඒ බලපු සිතත් ඉවරයි. ඒකෙත් භංගයට සිත තියන්නේ. ඊගාවට එන ආයසිතෙන් තේජෝ ධාතු අරමුණු කළා ඒකත් ඉපද බින්දෙනවා භංගයට සිත තිබ්බා ඒ බලපු සිතත් ඉවරයි. ඔබ තමයි අනිත්‍ය කියන්නේ. සබ්බේ සංඛාර අනිච්චා කියෝක තමයි. වායෝ ධාතුවට සිත තිබ්බා ඒක දැන් භංගය ඒ බලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයක භංගයට සිත තිබ්බා බලපු සිත එහෙනම් ඒකත් එතනම ඉවරයි. දැන් මොකද්ද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ සුන්නේ කියෝක තමයි. ඔය තමයි ශුන්‍යයි කිව්වේ. දැන් ධර්මතා හතරෙන් තමයි මේ ක්‍රියාව ආරම්භ වුනේ. මොන ක්‍රියාවද? චක්ක ප්‍රසාද රූපේ ක්‍රියාව. එතන මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේක දැන් හොඳට දාන්න. අසක් කියන එක සම්මුති නාමයක්. මෙතන තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක් කියන එක දැන් හොඳට දාන්නවා. එතකොට අපි මෙතන ගන්නවා දැන් අපි යන්න ඕනේ මාර්ග ඥානවලට. දැන් අපි සම්මුතිය හිටිය ඇති. මොකද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි දැන් ඊටාම ආසන්න වෙන්න ඕනේ සෝවන් මාර්ගයට. සෝවන් මාර්ගයට බැසගත් බව Tamanට තේරෙනවා. Tamanට වැටහෙනවා. ඒ කොහොමද? ඒකට ධර්මතා හතරක් තියෙනවා. ඒ ධර්මතා හතර පළවෙනියෙන් එන්නේ ධර්මතා හතර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං මෙතනක් තියෙන්නේ හේතුඵල දුක කියන එක ආර්ය සත්‍යයක් ඒකට හේතුව තෘෂ්ණාවේවත් චන්දරාගය ඒක සමුදාය සත්‍යයි හේතු අයින් කළොත් සියලු දුක් නිමාවයි කියන එක නිරෝධාර්ය සත්‍යයි ඒකට පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක මේ ධර්මයේ තුල තියෙනවා. මේ මෙනෙහි කිරීම තුල තියෙනවා. එයි. දැන් අපි කතා කළා පටවියාපෝ තේජෝ වායෝ හා ඒ භංගය දකින සිත. දැන් ඒතර මොකක්ද එතන තියෙන්නේ? නාම රූප දෙකයි. හරිනේ? ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ රූප දෙකේ භංගයත් සිතින් බැලුවේ ඒ බලපු සිතත් විනාශ වුණා දෙවෙනි සිතෙන් බැලුවා ඒකත් විනාශ වුණා. තුන්වෙනි සිතෙන් බැලුවා ඒ සිතත් විනාශයි. හතරවෙනි සිතෙන් බැලුවා ඒකත් විනාශයි. දැන් එතකොට ඒක දුකක් නෙමෙයිද? ඒක දුකක්. එතකොට සිතයි සතර මහා ධාතුන්ගේ එකතුව ඒ තමයි නාම රූප දෙකේ ක්‍රියාව. දැන් නාම රූප දෙකේ ක්‍රියාව නිසා ආයතන හය පහල කරන්නේ. නාම රූපච්ඡ සලආයතන. මොකද නාම රූප දෙකේ ක්‍රියාවම අවගේ ගර්භාෂයේ පටන් ගත්තේ. ඒතකොට මේ පටන් ගත්ත ස්ථානයෙන් ඊට පස්සේ ආයතන හයක් පහළ කරා. නාම රූපච්ඡ සලආයතන. ඒක දැන් දන්නවනේ හොඳට. මේ ධර්මයේ ධර්මදේශනා රාශියක් අහලා තියෙන නිසා ඔයත් හොඳට දන්නවා ඒක. මොකද මවගේ ගර්භාෂයේ තියෙන යුක්තාණුවක් එතන තියෙන සතර මහා ධාතු. ප්‍රතිසන්දි විඥාණයකට සම්බන්ධ වෙනවත් එක්ක තමයි මේ ක්‍රියාව ආරම්භ වෙන්නේ. ඒ නිසා තමයි නාම රූපච්ඡ සලායතන. ତර සලායතන හය නැත්තම් ස්පර්ශයක් නැහැ. හා. ඒතර ස්පර්ශයක් නැතුව කාමයන් අරමුණු කරන්න බෑ. දැන් උදාහරණයක් කිව්වොත් අපි ඇසට ප්‍රියයි. ඇසට ප්‍රියයිනේ කැමතිනේ ඇසට. ඉතින් ඒක අරමුණු කරන්නේ සිතෙන්නේ කැමැත්තේ. තේරෙනවද කියන්නේ? ඒතර සිත ඒ ඇසට ස්පර්ශ කළේ නැද්ද? මේක කාම වස්තුවක්. මේකෙන් දකින රූපයත් කාම වස්තුවක්. ඒතර ඒකත් සිතෙන් ස්පර්ශ කළේ නැද්ද? එහෙනම් කාමාශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයයි. තේරෙනවද කියන එක? ඒතර ස්පර්ශයට ප්‍රත්‍ය ආයතනයි ආයතන වලට ප්‍රත්‍ය නාම රූපයි. නාම රූප වලට ප්‍රත්‍ය ප්‍රසන්දි විඥානයයි. හරිනේ? දැන් එතකොට කනට අපි කැමති. කැමතිනේ. නැහැ කිව්වොත් බොරුනේ. කැමති. ඔක ඇහෙනකම්ම කැමති. ඇහුන් නැති වුණොත් තමයි අකමැති වෙන්නේ. ඒතර එහෙනම් කැමති කියන්නේ කාම. ඒතර ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම ආශ්‍රවයක් මේක. ඒකෙන් ගන්න මිහිරි ශබ්ද ඒකටත් කැමති එතනට සිත ඇලෙනවා ඒකත් කාමාශ්‍රමයක්. හරිනේ? හැබැයි එතකොට එහෙනම් කනටත් එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන්ටත් සිතින් ස්පර්ශ කරන්න බැලෙන්නේ. ශබ්දයක් සිතින් ස්පර්ශ කරන්න ඕනේ නේද ඇලෙන්නේ. එතකොට ඒ මිහිරි ශබ්දය සිතින් ස්පර්ශ කරනවා. එතකොට තමයි ඇලෙන්නේ. සිත නැත්තම් ඇලෙන්න බෑනේ ඒකට. ශබ්දයට ඇලෙන්න නම් සිතක් තියෙන්න ඕනේ. ඒතොර සිතින් ස්පර්ශ කරනවා. ඒ මිහිරි ශබ්දය. නාසයට කැමති. මේ භූතයන්ගේ ක්‍රියාවක්. ඒතොර ඒක සිතින් ස්පර්ශ කරනවා. මගේ නාසය කියලා. නාසයෙන් ගන්නේ ගඳ සුවඳ. සුවඳට ප්‍රියයි. ඒතොර ඒක කාමාශ්‍රවයක්. කැමතිනේ ඒකට සුවඳට. එතකොට ඒක ස්පර්ශ කරන සුවඳ ස්පර්ශ කරන සිතින් ඒ කියන්නේ නාසය හරහා ආවට හෘදේ වස්තුවට දීලා එතනින් සනේ මනෝද්වාරයට දෙනවා. බාහිර ගන්ධය නාසයෙන් ඇතුල් වෙන්නේ. ඇහෙන් කනෙන් ඇතුල් වෙන්නේ දිවෙන් ඇතුල් කරන්න බෑ. ඇතුල් වෙන්නේ නාසය හරහා හෘදේ වස්තුවට දීලා හෘදේ වස්තුවෙන් ශනේන් දෙනවා මනෝද්වාරයට. එතකොට එහෙනම් ස්පර්ශ කළේ මනෝද්වාරයෙන් ගන්ධය. තේරෙනවද කියන්නේ? දිවටත් කැමති රසයටත් කැමති. දිව කියන්නේ භූතයන්ගේ ක්‍රියාව, රසය කියන්නේ භූතයන්ගේ ක්‍රියාව. එතකොට දිවට සිතින් ස්පර්ශය. දිව සිතින් ස්පර්ශ කරනවා. බාහිර රසය සිතින් ස්පර්ශ කරනවා. තේරෙනවද? ඒතර බාහිර රසය කාම වස්තුවක්. කැමතිනේ? ඒතර සිතින් ස්පර්ශ කරනවා. එතකොට නෑ රසය දැනෙන්නේ. නැත්තම් එන්නේ දිවට තිබ්බා. දිවට තියනකොටම හෘද වස්තු ආරා මනෝද්වාරයට දීලා මනෝද්වාරයෙන් එතකොට ඒක ස්පර්ශ කරනවා. පහස. කය පහස. ශරීරයටත් කැමති. බාහිර පහසටත් කැමති. දෙකම භූත ක්‍රියාවන්. හැබැයි මනසෙන් ස්පර්ශ කරනවා. මේක සමුදුයි. මේ පහස හොඳයි. දැන් පහසත් කාම වස්තුවක්, කයත් කාම වස්තුවක්, නාසයත් කාම වස්තුවක්, ගන්ධයත් කාම වස්තුවක්, කනත් කාම වස්තුවක්, ශබ්දයත් කාම වස්තුවක්, ඇසත් කාම වස්තුවක්, රූපයත් කාම වස්තු. කාම කියන්නේ කැමැති. කැමැතිනේ ඔක්කොට. එහෙනම් සිතින් නේද ඔක්කොම ස්පර්ශ කරේ. ඔක භවෙන් භවයට ගෙනියන්න ඕන කියලා හිතන්නේ සිතින් නෙමෙයි. මේ පංචකාමයේ මට ඊගාව භවෙ මීට වඩා ඉහළින් ලැබෙන්න ඕන කියලා. මේ පෘථග්ජන පුච්චරයේ සිත කියන්නේ. දැන් මෙතනින් අපි ආර්ය භවයට එන්න ඕනේ. එතකොට එහෙනම් අපි සිතින් ස්පර්ශ කරනවා භවයට මේක මට මීට වැඩිය හොඳට ඊගාව භවේ. ඒකටනේ පින් කරන්නේ. භව තණ්හාවෙන් පින් කරන්න වැඩි කෙනෙක්. ඒ භව ආශ්‍රව. ඒකේ නිවැරදි ක්‍රියාකාරීත්වය දකින්නේ දිට්ඨි ආශ්‍රව. එහෙනම් දිට්ඨියත් ස්පර්ශ කරන්නේ සිතින්. සිතින්නේ දිට්ඨිය වලට ඇලෙන්නේ. ඒතර භවයට ඇලෙන්නේ සිතින්. නැද්ද? හ්ම්. ඒතර භව ආශ්‍රව දිට්ඨි ආශ්‍රව. එහෙනම් ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයනේ. ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. හරිනේ. ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව තියෙනවා නම් එයාට අවිජ්ජාශ්‍රව තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාරයට. හරිද? අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර. සංස්කාර ප්‍රත්‍යයි ප්‍රසන්දි විඥාණයට. තේරෙනවද කියන එක? තර ප්‍රසන්දි විඥානයේ ප්‍රත්‍යයි නාම රූප දෙකට. ආයි පටන් ගන්න. නාම රූප දෙක ප්‍රත්‍යයි ආයතන හයට. ආයතන හය පහල කරන්න බෑ නාම රූප දෙක නැත්තම්. ඒතර ආයතන හය ප්‍රත්‍යය ස්පර්ශයට. ආ ස්පර්ශයට ප්‍රත්‍යයයි කාමාශ්‍රව භවආශ්‍රව ditthිආශ්‍රව වලට. එතකොට ඒ ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට. ද අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාරයන්ට. සංස්කාරය ප්‍රත්‍යය නාම රූප දෙකට. නාම රූප දෙක ප්‍රත්‍යය ආයතන වලට. හරිද? තේරෙනවද කියන්නේ? ආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට. මොකද ආයතන හයක් නැත්තම් ස්පර්ශයක් නැහැ ලෝකේ. එහෙනම් ආයතන හය ස්පර්ශයට ප්‍රත්‍යයයි. ඒතර ස්පර්ශය ආයි කාමයන් කාමාශ්‍රව භවආශ්‍රව ditthිආශ්‍රව වලට ප්‍රත්‍යයයි. දැන් මොකද්ද මේ තියෙන්නේ? දැන් මොකද්ද තියෙන්නේ? දැන් ගැලවෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ ගැලවෙන තැන කිව්වා. දැන් කොතනින්ද පයින්න ඕන කෙනෙක්? දැන් මෙතනින් තියෙනවා අපි දැන් අර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒතර නාම රූප දෙක දුක නෙමෙයි. ඒ දුකයි කියන්නේ. දුකයි කියන්නේ ඔගේ තියෙනනේ චතුර්විධ දුක්ඛ ස්වභාවය, පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය. ඒ වගේම සංසාරේ දුක්ඛය දුක්ඛය දුක්ඛය විපරිණාම දුක්ඛය. එතන ත්‍රිවිධ දුක්ඛයක් තියෙනවා. ජාති දුක්ඛයක් තියෙනවා, ජරා දුක්ඛයක් තියෙනවා, ව්‍යාධි දුක්ඛයක් තියෙනවා, මරණ දුක්ඛයක් තියෙනවා, ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්නීම අප්‍රියන් හා එක්වීම කැමැති දැන් නොලැබීම අකමැති දේවල් ලැබීම තියෙනවා. ඔක්කොම දුකයි. ඒක තමයි දුක්ඛාර සත්‍ය. එහෙනම් නාම රූප දෙක ඉදිරියට ගෙනිච්චොත් නාම රූපච්ච සලආයතන සලආයතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා. දැන් මේ කාමාශ්‍රව වලට භවආශ්‍රව දික්ඛාශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. වේදනාව තණ්හාවට ප්‍රත්‍යයයි තණ්හාව උපාදානයට ප්‍රත්‍යයයි උපාදානය කර්ම භවයට ප්‍රත්‍යයයි කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍යයයි උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍යයයි ජාතියේ ජරා මරණයට ප්‍රත්‍යයයි ඒක දුකාරි සත්‍ය නෙමෙයිද දැන් ජරා මරණ නැද්ද මේක සතුටෙන්ද බාර අරන් ඉන්නේ? ජරා මරණ දෙක සතුටෙන්ද බාර අරන් ඉන්නේ? කෙස් ටික උදනට සතුට වුණාද, hina වුණාද, ඇඬුවද? ආ ඇස් දෙක පෙනීම අඩු වෙනකොට hina වෙනවද අඬනවද? හැම රැලිවට එනකොට වයස්ගත වෙනකොට තමන්ට තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න බැරි වුණාම සතුට වෙනවද අඬනවද? මේ දුකනේ හදලා තියෙන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි. ජරා මරණ ශෝක කනගාටු හැඬීම් එන සත්‍ය ඒක දුක්ඛාරි සත්‍ය. දැන් අර සලායතන ප්‍රත්‍යයනේ ස්පර්ශයට. ඒතර ස්පර්ශ ප්‍රත්‍යය ආශ්‍රව වලට. ඒ කාමයන් ස්පර්ශ කරන්න එපේ අරමුණ ඉදිරියට ගෙනියන්න. නැත්තම් බෑනේ. ඒතර භවයන් ස්පර්ශ කරන්න ඕනේ. මොකද පින් කරන අය හොඳට පින් කරලා පින් පොත කියලා ඉස්සෙල් එකක් හදාගෙන හිටියනේ. හ්ම්. ඒ මොකටද? අවසාන අවස්ථාවේදී කාට හරි ළඟට අඬ ගහලා ඔක කියව ගන්න. ඒ මොකටද? යහපත් අරමුණක් අරගෙන හොඳ භවයකට යන්න. දුටුගැමුණු රජුරත් එහෙම තමයි ගියේ. නේ? එහෙනම් දැන් එතකොට අපි සිත තියලා තියෙනවා එතකොට අපි කියමු අපි තුසිතේට යන්න ඕන කියලා. එහෙනම් තුසිතේට යන්න නම් අපි කරපු පින් සිහි කරන්න ඕනේ තුසිතේ සිත තියන්න ඕනේ. දැන් එතකොට ස්පර්ශ කළා නැද්ද සිතින්? අර පින්සිතුවිලි සිතෙන් ස්පර්ශ කළා ඒකම සිත ස්පර්ශ කළා තුසිතේ. හරිද? ඒතර කාමාශ්‍රව භවආශ්‍රව. එතන දික්තියනේ තියෙන්නේ. තවත් භවයක් පතනවා නම් එතන දික්තිනේ. ඇයි? දුක කියන එක තේරෙන්නේ දුකට හේතුව දන්න. එහෙනම් ආශ්‍රව තමයි හේතුව. ඒ කාමයන්ට ඇලීම කියන්නේ කාමාශ්‍රව, ඒ කියන්නේ තණ්හාව. භවයන්ට ඇලීම කියන්නේ භවාශ්‍රා භවාශ්‍රව ඒ කියන්නේ භව තණ්හා. දැන් පැහැදිලිද කියන එක? ඒතර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ උච්ඡේද දිට්ටි ඒ කියන්නේ අනාගත භවයක් නැහැ කියලා ගන්න එක. ඒක සම්පූර්ණ මිත්‍යා දිට්ටියක්. එහෙනම් දැන් අපි දැක්කනේ අගට පරීක්ෂා කළා දුකයි කියන එක. දැන් එහෙනම් මෙතනින් මෙතනින් දැන් මොකද කරන්න ඕනේ? දැන් මම වලල්ලක් පෙන්වන්නේ. විඥාන නාම රූප සලායතන පස්ස කාමාශ්‍රව, අවිද්‍යා, ආයි සංස්කාර, ආයි විඥාන, ආයි නාම රූප, ආයි සලායතන, ආයි පස්ස, ආයි කාමාශ්‍රව. මොකද කාමයන් සිතින් ස්පර්ශ කරන්නේ. දෙක තමයි පෙන්වන්නේ සිතින් ස්පර්ශ කරන්නේ. ඒතර තුසිත දිව්‍ය ලෝකය කියන්නේ කාම ලෝකයක් නෙමෙයි. තුසිත දිව්‍ය ලෝකය කියන්නේ කාම ලෝකයක්. කාම කියන්නේ කැමැති. ඒතර ඒ හින්දා නේතන සිත තිබ්බේ. ආ. එහෙනම් එතකොට දැන් ආශ්‍රව ආශ්‍රව කියන්නේ චන්දරාගේ හේවත් තණ්හාව. හරිද? ඒක සත්‍යයක් නෙමෙයි. අර දුක කියන එක සත්‍යයක් නෙමෙයි. ජරා මරණ ශෝක සත්‍යයක් නෙමෙයිද? ඒක දුකයිනේ. ඒක හරි සත්‍යයක්. එතකොට දැන් ආශ්‍රව හේවත් ඇලෙනවා කියන එක සත්‍යයක් නෙමෙයි. තෘෂ්ණාව කියන එක. දැන් අර පින් සිතුවිලට පිනට ඇලුනා සිතින් ඇලුම් කරා පිනට සිත තිබ්බ තුසිතේ එතකොට දැන් එහෙනම් භවආශ්‍රව. ඒතර භවආශ්‍රයට සිතින් නෙමෙයිද තුසිතේ ස්පර්ශ කළේ? අර පින්සිතවිල්ල ස්පර්ශ කළේ සිතින් නෙමෙයිද? ආ. පැහැදිලිද කියන එක. දැන් එතකොට ආශ්‍රව හැදන්නේ ඇයි? අවිද්‍යාව නිසා. කාම ලෝකය දුකයි කියලා තේරෙන්නේ නැහැ. දැන් පෙන්වන්නේ දුක කියන තැනට. ඒතර සප්ත කාම භූමිය කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. මේක සුගති හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි తాවකාලිකයි. പ്രേත ලෝකයේ නිරය තිරිසන් ලෝකයේ දුගති. ඒතර මේ හත සුගති. හැබැයි සුගතියත් අපි ඇවිද්දානේ. ඔය දිවි ලෝක හයම ඇවිදලා තියෙනවනේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ම ඇවිද්දානේ. අරූපතල 4ම ඇවිද්දානේ. 136ක් නිර්වලත් ඇවිද්දානේ. තිරිසන් ලෝකෙත් ඇවිද්දානේ. പ്രേත ලෝකෙත් ඇවිද්දානේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අදත් එතෙන්ට නෙමෙයිද සිත හදන්නේ? එහෙනම් කාම ආශ්‍රව හැදුවොත් ආයි භවයට යන්න වෙනවද නැද්ද? එහෙනම් ආශ්‍රව වයින් කරන්න. ඒ තමයි තෘෂ්ණාව, හේව චන්ද්‍රාගය, ඒ තමයි samudāri සත්‍ය. තේරුණේ නැද්ද? ආශ්‍රව වයින් කළොත් එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙන්නේ. අවිද්‍යාව එතනින් ඉවරයි. ඇයි? අවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රව තියෙනවා. යම් තැනක මොහතකට චුට්ටකට එක චිතක්ෂණයට සිත ඇලෙනවද? එහෙනම් එතන අවිද්‍යාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අතීත වර්තමාන අනාගත. තුන් කල්හිම තියෙනවද? අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108යි. ඔය 108 ආකාරයෙන් නිවීම නේද නිවන? 108 ආකාර තෘෂ්ණාවගේ නිවීමමයි නිවන. එහෙනම් ආශ්‍රව වලින් අපි පයින් ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එතනින් අයින් කළා නම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නෑ විද්‍යාව උපදවලා. බුදුරජාණන් වහන්සේ පාන්දර යාමේ ආශ්‍රක්‍ය සර ඥානෙ නේද උපදවගත්තේ. පූර්ව නිවාසානුස්මති ඥානෙ, චුති උප්පත්ති ඥානෙ, ආශ්‍රක්‍ය සර ඥානෙ, ත්‍රිවිද්‍යා. ආ ඒ කියන්නේ සියලු ආශ්‍රවයන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව අවිජ්ජාශ්‍රව. ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරපු ඒ සිත ඒක තමයි බුද්ධ කියන්නේ. ඒ තමයි බුද්ධිය කියන්නේ. ඒතර අවිද්‍යාව ඉවරයි. විද්‍යාව උදපාදි කිව්වා. ඥානං උදපාදි කිව්වා. පඤ්ඤා උදපාදි කිව්වා. චක්කොං උදපාදි කිව්වා. ආලෝක උදපාදි කිව්වා. ඒ ආශ්‍රවසේක උනාට පස්සේ එහෙනම් ආශ්‍රව කිව්වේ තෘෂ්ණාව. එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැත්නම් අවිච්ඡා යත්තේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ පැහැදිලිද? සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ දැන් ආශ්‍රව නිරුද්ධ කළා තියෙන්නේ තේරෙනවද කියපේ ආශ්‍රව නිරුද්ධන් ඒ තමයි නිරෝධාරි සත්‍ය අපෝ මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ඨියෙන් ආවෙද ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කළේ සම්මා සංකප්පෙන් ඒ පිළිබඳව නිවැරදි වචන හැසිරුව සම්මා වාචා. ඒ ධර්මයන් තුල එනකොට මනාව තියෙන සම්මා කම්මන්ත තුල. සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනයන් කරන්නේ. අරමුණක් ගන්න ඕනේ සිතක් හදන්න. අරමුණක් ගන්න නැතුව සිතක් හදන්න පුළුවන්ද? දැන් මෙතනදී අපි දකින. එතකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. තව හතරක් ඕනේ. සෝවන් වෙන්න. එමකත්. අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. දැන් මේ කතා කරපු සියලුම ඒවෑ අපි බංග ඥානියත් ගන්නත් ඕනේ. ඒ. ද සංස්කාර කියන්නේ සිතේ ස්වභාවයනේ. කුසල සංස්කාර අකුසල සංස්කාර එහෙම නැත්නම් ධ්‍යාන. ඒතර සංස්කාරය කියන්නේ සිතේ ස්වභාවය. ඒතර සිතේ ෂණයක් තුල ඇතිව නැති වෙනවද කර්ම? ආශ්‍රවත් ඒ වගේ. මොකද ආශ්‍රව වලට සිතෙන් ඇලිලා එක තප්පරයක්වත් ඉන්න බෑ. මොකද සිතේ ආශය එක චිතක්ෂණය එක චිතක්ෂණය තුළ ඉපදෙමිනවා. එහෙනම් ඇලුන ආශ්‍රව රූපයක් නම් රූපය ඉපද බින්දින අර මම මුලින් කියවනේ පටවි ආපෝ තේජෝ වායෝ. ඒතර ඉපද බිඳිනවා කියන්නේ බංගේ අපි අල්ලගත්තා. ඒ කියන්නේ අවසානයේ අල්ලගත්තා. හැබැයි අල්ලන්න හදනකොට සිතින් එතන සිත තියෙනකොට සිතත් බිඳිලි ඉවරයි. දෙවෙනි සිතෙන් අර ආපෝදාත්ව මෙනෙහි කරනකොට ඒකත් ඒකත් බිඳිලා ඉවරයි. ඒකෙත් බංගේ අල්ල ගන්න ඕනේ විනාශ වුණා කියන එක. බලපු සිතේ බංගේ අල්ල ගන්න ඕනේ ඒ සිතත් විනාශ වුණා කියන එක. ඊගාවට අනිත් සිතෙන් අපි තේජෝ ධාතු අරමුණු කරනකොට ඒකත් බිඳිලා ඉවරයි. ඒකෙත් අල්ල ගන්න ඕනේ විනාශ වුණා කියන එක. ඒ බලපු සිතත් ඒ ශණයෙන් බිඳිලා ඉවරයි. ඒකෙත් අල්ල ගන්න ඕනේ බංගිය. එතන බංග ඥාන කියන්නේ. උද්‍යවය ඥානයට පස්සේනේ බංග ඥානය. දැන් මෙතන කිව්වා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා හතරක්. කියන්නේ අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං මේ හතර හොඳට මතක තියාගන්න පෘථග්ජන පුච්චලය මේ ලෝකේ කිසි පෘථග්ජන පුච්චලයකට මේ ඥාන හතර නැහැ. කිසිම පෘථග්ජන පුච්චලයකට මේ ඥාන හතර නැහැ. හැබැයි මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලයකුත් නැහැ. එහෙනම් සෝවන් වෙනකොට මේ හතර ඕනේ. සෝවන් වෙන්නේ මේ හතරෙන්. අර්ථය දන්නා වුණවන. දන්නා කියන්නේ මනසින් දකින්න. අර්ථය කියන්නේ ඵලය. ඒ කොහොමද? සංස්කාර ප්‍රත්‍යයයි ප්‍රතිසන්දි විඥානයේ ඵලයයි. සංස්කාර හේවත් කර්ම ප්‍රත්‍ය වුන් නැත්නම් ප්‍රතිසන්දි විඥානයේ නැමැති ඵලය හදන්න බෑ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ කර්ම මතින්නේ මේ සිත එන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාදක. ඒතර කර්ම එහෙනම් ධම්ම හේවත් හේතුවයි. එතකොට ප්‍රතිසන්දි විඥානය ඵලයයි. යමෙකුට දකින්න පුළුවන් නම් මේ ප්‍රතිසන්දි විඥාණය මෞකුසට බැසගත්තේ මවගේ ඒ ගර්භාෂයේ යුක්තාණුවට බැසගත් ප්‍රතිසන්දි විඥාණය ඵලයේ හැටියට එතකොට හේතුව දකින්නවා එයා අනිවාර්යයෙන්ම නිවැරදිව හේතුව දකිනවා නම් එයා දකින්න ඕනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර මෞකසට බැස්සන ආනිජ්ජාභි සංඛාර නම් රූපාවචර ධාන අරූපාවචර ධාන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මෞකසෙන්නේ එහෙනම් අපි අපි ආපු ආකාරයෙන් අපි ඵලය දකිනවා කොහොමද? ප්‍රතිසන්දි විඥානයේ ඵලයයි. දැන් ලැබුණා නේද? දැන් ලැබිලා නැද්ද ඵලය? එහෙනම් මේ ඵලයේ හේතුව මොකද්ද? සංස්කාරයි. කර්ම මතින් න්යාවේ. ආ එහෙනම් ඒතර සංස්කාර වලට කියන්නේ හේතුව ඒකට කියන්නේ ධම්ම පටිසම්භිදේ ඥාන. අත්ත පටිසම්භිදේ ඥානං කියන්නේ ඵලය දන්නා වුණොන. හරිද? එතකොට ධම්මපටිසම්භිදේ ඥානං කියන්නේ හේතුව දන්නා වුණොන. හරිද? එතකොට කර්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් ඔකට කිව්වේ සංස්කාර කියලා. ඒතර අපි කියන්නේ මොකද්ද සංස්කාර වලට? අපි කියනවා පින්පව් කියලා. කුසල සංස්කාර වලට අපි මොනවද කියන්නේ? පින්. අකුසල වලට අපි මොනවද කියන්නේ? පව්. ඒතර කුසල චේතනා අකුසල චේතනා. හරිනේ. ඔකටනේ පින්පව් කියන්නේ. එතකොට නිරුක්ති කියලා කියන්නේ මාගදී භාෂාවේ අර්ථය දන්නවා. නිවැරදි අර්ථය. ඒතර සංස්කාර කියන්නේ අපේ සිත තුළ සිත හැසිරෙන ආකාරය. ඒ කොහොමද? අපේ සිත හැසිරෙන්නේ කොහොමද? දැන් මෙන්න වැරදි ආකාරයට සිත හැසිරෙන ආකාරය. වැරදි ආකාරයට. දැන් මම කියවනේ චක්කු ප්‍රසාද රූපය කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ හේ කළු ඉංග්‍රීසි මැද්දේ තියෙනනේ චූරිතිතක්. ඒකට තමයි චක්කු ප්‍රසාද රූපය කියන්නේ. එතකොට එතන තියෙන සතර මහා ධාතුන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ චක්ක ප්‍රසාද රූපේ හැදුනේ කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන් හැදුවේ. ඒකනේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුව පුරාණ කර්මයක් වශයෙන් දෙකිය යුතුයි ඇස. එවත් චක්ක ප්‍රසාද රූපේ. ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ තමයි භූත හතර ප්‍රත්‍ය. චේතනාවෙන් පිළියෙල කරේ. අඩු වැඩි හැදුවේ කවුද? ඔය තේනවනේ අඩු වැඩිය. හැමෝටම එක වගේම ජීවිත කාලයම පේනවද? අඩු වැඩියක් තියෙනනේ. පුජ්‍යලයන්ගේ නානත්ත්‍ය අනුව අඩු වැඩියක් තියෙනවා. එක්කෙනෙකුට යන්තම් පේනවා, එක්කෙනෙකුට තරමක් පේනවා, අනෙක් කෙනෙකුට හොඳට පේනවා. සමහර කෙනෙකුට පේන්නේම නැහැ. එතකොට අඩුපාඩු හැදුවේ අඩු වැඩි හැදුවේ කවුද? කර්මෙන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතනට එනවා එක දිට්ටියක් එතනට ඒ තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මයට අනුකූලයි කියන එක නිවැරදිව දකිනවා. එතකොට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙලා. ඒතර මේක දකින්නේ එතකොට මේ ඵලයේ හැටියට දකිනවා චක්ක ප්‍රසාද රූපය අත්පටිසම්භිදේ ඥාන. ඒතර හේතුව කර්මයේ හැටියට දකිනවා ධම්මපටිසම්භිදේ ඥාන. ඒතර චක්ක කිව්වේ මාගදී භාෂාවෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. තේරෙනවද? ඒක තමයි නිරුක්තිය. එතකොට ඵලය දන්නා වුණොන හේතුව දන්නා වුණ හා නිරුත්‍ය දන්නා වූ නුවණ කියන්නේ ඔතන තියෙන සිත් තුනක්. සිත් තුනක් එතන තියෙන්නේ. මොකද ඵලය දකින්නකොට මේ සිත නැතිවෙලා ඉවරයි. ඒ සිතෙත් බංගේ අල්ලන්න පුළුවන්. හේතුව බලනකොට ඒ හේතුව බලපු සිතත් ශනේන් ඇති වෙලා නැති වෙලා ඉවරයි. හැබැයි හේතුව දකිනවා. සංස්කාර හැටියට. සංස්කාරණ හේතුනේ. ඒ කියන්නේ කර්ම. කියන්නේ කිව්වේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ චේතනාව කියන්නේ කර්මයයි. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. එතකොට පුරාණ කර්මයක් වශයෙන් දකින්න කිව්වේ ඇසද? නෑ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ මෙතන තියෙන ඒකනේ සත්‍ය වශයෙන්. ඇසක් ඇසක් තියනවද? නෑනේ. එහෙනම් එතකොට චක්ක ප්‍රසාද රූපයක් අපිට හදලා දුන්නා. දැන් සෝත තව තියෙනවානේ සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, જીව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියලා ප්‍රසාද රූප පහක් තියෙනවානේ. දැන් ඔය ප්‍රසාද රූප පහම මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට ద్వාර වෙනවා. දොරවල්. තවත් ద్వාරයක් තියෙන එකට මනෝද්වාරය කියනවා. දැන් මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට දොරවල් වෙනවනේ. ඒ කොහොමද? ඒ මේ දොර ඇරපු ගමන් රූප ඇතුල් වෙනවනේ මේකෙන්. තේරෙනවද? තේරෙනවද මං කියන්නේ? ඒ හින්දා තමයි චක්කු ద్వාරය කිව්වේ. දාතන කිව්වේ චක්කු ප්‍රසාද රූපය කියලා. හැබැයි මේ එකමක් ගැන එකක් ගැනමයි කතා කරන්නේ. එතකොට දැන් අර චක්කු ප්‍රසාද රූපය කියපේකට වඩා වෙනස් නේද චක්කු ద్వාරය කියන එක? අරක හදලා දුන්නේ කර්මයෙන් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන ద్వාරයක්. දොරක්. දොරක් නෙමෙයිද මේක? ඒ රූපය ඇතුල් වෙනවනේ. රූපය ඇතුල් වෙනවද නැද්ද? රූපද ඇතුල් වෙන්නේ? නෑ එතන සතර මහ භූතය. ඒතර ඒගොල්ලන්ගෙත් භංගය දැන් අපි අල්ලගත්තනේ මුලින්. කතා කරන්න වෙලාවක් නැහැ. ඇති වෙච්ච සැනෙන් නැති වෙලා ඉවරයි. එහෙනම් දොරක් වශයෙන් ගත්තත් මේ චක්ක ප්‍රසාද රූපය කතා කරන්න වෙලාවක් නැහැ. ඇති වෙන සැනෙන් නැති වෙලා ඉවරයි. ඒකෙත් භංගය ගන්න දොරක් වශයෙන් ගත්තා. හැබැයි මේක දොරක්. එක අවස්ථාවක. ඒ රූප ඇතුල් වෙනවා. එතෙන්දී ద్వාරයක් වශයෙන් දැන් ద్వාරයක් වශයෙන් අරගෙන ඒ රූප ඇතුල් කරලා මේ චක්කු ద్వාරේ ඒක දෙනවා මනෝ ద్వාරයට. දෙනවනේ. ඊට පස්සේනේ දැකීමේ සිත හැදෙන්නේ. නැත්තම් දැකීමේ සිතක් හදන්න බෑනේ. ඇස් දෙක පියාගෙන ඉන්නකම් මේ ලෝකේ කිසි කෙනෙකුට දැකීමේ සිත හදන්න පුළුවන්. පුළුවන් හදන්න. දැන් ඊගාවට බාර දෙනවා ඒ ద్వාරයක් වශයෙන් අරගෙන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. චක්කා යතනය කියලා කියනකොට. නැද්ද? ඒ මොකද්ද? ඒතකොට මේ එකම මේ චක්කු ප්‍රසාද රූපේ එහෙම නැත්නම් අපි කතා කරන ඇස ගැනමයි මේ කියන්නේ. ඒතර ආයතනය කියනවා. දැන් ආයතනය කියන්නේ. ආයතනය කියන්නේ මේකේ නිෂ්පාදනය කරන සෑහෙන උපකරණ ටිකක්. ඒ කොහොමද? ආයතනය කියන්නේ ඒකනේ යම් දෙයක් නිපදවන තැනනේ ආයතනය. ඇඟලුම් ආයතනය. ඒකේ නිමි ඇඳුම් හදනවනේ නේ. වෙළඳ ආයතන යම් යම් උපකරණ පොඩි පොඩි කෑලි හදනවනේ. ඒ ආයතනවල. දැන් මේක කියන බුදුරජාණන්සේ ආයතනයක්. ඒ කොහමද? අර බාහිර රූපේ ආරම්මණයක් වශයෙන් මේ දොරටුවෙන් ඇතුල් වෙලා ආයතනයක් වශයෙන් බාහිර අරගෙන චක්කු විඥාණය නිපදවනවා. තේරෙනවද කියන්නේ? තේරුණ නැද්ද? ඔන්න පළවෙනි එක නිපදෙව්වා. ඒ කියන්නේ දැකීමේ සිත හැදුවා. ඒකම හැදුව ස්පර්ශයක්. ඒකට කිව්වා චක්කු සම්පස්ස කියලා. දැන් මේක ආයතනයක් වශයෙන් පටන් ගත්තේ නැත්නම් ඒක හදන්න බෑ. ඒතර ඉස්සලාමනේ පොදෝපේක මොකද්ද? රූප පිළිබඳව දැනගැනීමේ සිත ඒකට කිව්වා චක්කු විඥානය කියලා. හරිද? තේරෙනවද කියන්නේ? දැන් ඊට පස්සේ එතනම නිපදුවා ස්පර්ශය චක්කු සම්පස්සය. එතනම නිපදුවා ඒ රූපය පිළිබඳව විඳීමේ සිතක්. ඒ රූපය පිළිබඳව සොම්නස්ද දොම්නස්ද මැදහත්ද කියලා විඳීමේ සිතක් හැදෙන්නේ නැද්ද ඒකම? ලස්සන නම් සොම්නස්. ඒ රූපය විකෘති නම් අවලස්සන නම් දොම්නස්. ඒ රූපය ඒක ලස්සනත් නෑ අවලස්සනත් නෑ. මැදහත්. දැන් වේදනාවක් නිපදුවද අලුතෙන් මේක. අලුතෙන් මේකක්. තර විඥානයත් අලුතෙන් මේකක් නේද නිපදුවේ. එහෙනම් ඒ විඥානයත් ඇතිවන ස්නේහයෙන් බිඳිලි ඉවරද? එක චිතක්ෂණයයි. ඇතිවන ෂණය බිඳිලා ඉවරයි. ඒකත් භංගය විනාශ වෙලා ඉවරයි. ඒක භංගය. ඒකම හටගත්තන ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. කරුණු තුන එකතු කළ ස්පර්ශයනේ. ඒ කියන්නේ ඇසයි රූපයයි සිතයි. ස්පර් ඔය කරුණු තුන එකතු වුනේ ස්පර්ශයයි. එහෙනම් ස්පර්ශයත් ඇතිවන ෂණයෙන් නැති වුණා. ඒකත් විනාශ වුණාද? ඒකත් භංගය. හරිද? දැන් ඒකම හටගත්තනේ වේදනාව නැමැති සිත. ඒකටත් එක චිත්තක්ෂණේ. ඒකත් ඇති වෙන ශරණේ නැති වුණාද? ඒකත් අල්ලගන්න බංගේ විනාසයි. හරිද? එතකොට තව දෙයක් නිපද වෙලා යා. ඒ විතරක් නෙමෙයි ඒකම හැදුවා තවත් නිෂ්පාදනයක්. ඒ තමයි සංඥා. රූප සංඥා. ତර චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා, චක්කු සම්පස්සජ සංඥා. ඒකම තවත් එකක් නිපදවනවා. ඒ මොකක්ද? චේතනා. චක්කු සම්පස්සජා චේතනා. ඒ කියන්නේ කර්මයක් හදලා ඉවරයි. චේතනා කියන්නේ කර්මයයි. ඒතර කර්මයක් හදලා ඉවරයි. හැබැයි ඒකත් ඇති වෙච්ච සැනෙන් නැති වුණා. හැබැයි ඒකට ලකුණක් තිබ්බා. ඒකට ලකුණක් තිබ්බා. ඒ මොකටද ලකුණක් තිබ්බේ? ඒකට දැන් ඊගාවට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. දොර චක්කු ප්‍රසාද රූප කිව්වා, චක්කු ద్వාරය කිව්වා, චක්කායතනය කිව්වා. දැන් කියනවා චක්කු ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ මොකටද? දැන් අපි කර්මයක් හැදුවානේ. ඒ කියන්නේ චක්කු සම්පසජා චේතනා කිය චේතනා කියනකොට අපි ඇහැ මූලික කරගෙන කර්මයක් හදලා ඉවරයි. දැන් එතකොට අපි ඒක අවසාන අවස්ථාවේ අරමුණු කරන රූපයක් හැටියට. ඒකට කියන්නේ රූපාරම්මන. රූපය අරමුණු කරලා අවසානයේ සිතක් හදනවා චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න. දැන් දුටුගැමුණු රජුරෝ මරණාසන්න මොහොතට ලං වුණාම ඇඳ පිටින් උස්සන් ගිහිල්ලා අර මේ රුවන්වැලි සෑයේ පේන ඇතින් නේද තිබ්බේ. එතකොට හදලා ඉවර නැහැ. අනිත් පැත්ත රෙදි කෑල්ලකින් වැහුවානේ. ආ. දැන් එතකොට රූපය නෙමෙයිද අරමුණු උනේ එතන? ආ රූපේ අරමුණු කරා. නමුත් ඒක නෙමෙයි අවසාන අවස්ථාවට එයා ගත්තේ. අර යුද්ධෙන් පැරලිදිට ගිහිල්ලා කැලේ අර අස්සයයි දුර්ගම රජුරෝ යමතිය එක බත් මුලක් බෙදාගත්තනේ. ඒතොර කිව්වනේ මම කවදාවත් මේ මාසංග රත්නයට දානයක් වෙන් කරන්නේ නැතුව මං කැම ගන්න නැහැ කියලා. ඉතින් එතෙන් යමතිය කිව්වනේ මේ දැන් මෙතන ඉන්නේ අපි තුන්දෙනා විතරයි. මෙතන කොහෙද හාමුදුරු කෙනෙක්? නෑ අපිට පින් තියනවනම් හාමුදුරු කෙනෙක් මෙතනට වඩී කිව්වා. ඉතින් ඒ අනුව මෙයා ඒ සිතුවිල්ල දැක්කා <laughs> ඉන්දියාවේ දඹදිවේ ඉන්න රහතන් වහන්සේ නමක් දිව්‍ය චක්කු ඥාණයෙන් දැක්කා දිව්‍ය සෝත ඥාණයෙන් ඇහුවා. ඒතොර එතනම ශනේ පාත්‍රය තරම් එතනට බැස්සනේ නේ. ඒකනේ අරමුණු උනේ. ඒතොර ඒක රූපයක්නේ. තේරෙනවද? ඒතොර රූපයක් අරමුණු කළා ඒතොර ප්‍රතිසන්දියක් හැදෙනවද? හැදෙනවා. ඇයි ඒ? අර සලකුණක් තිබ්බනේ අපි රූපේ අරමුණු කරලා චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු සංපස්සජා වේදනා, චක්කු සංපස්සජා සංඥා, චක්කු සංපස්සජා චේතනා. දැන් රූපේ අරමුණු කළා. එහෙනම් සිතක් හැදුවා. දැන් එතකොට චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න බැරිද? ආ ඒක තමයි. එතකොට චේතනා කියන්නේ කර්මයයි. එහෙනම් කර්මයක් අරමුණු කරලා තමයි ඊගාව භවයට සේඳු වෙන්නේ. හැබැයි ඊගාව භවයට සේඳු වෙන්නේ පුච්චලෙන්නේ මේ කර්මයට අනුව සකස් වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ කියන්නේ මවගේ ගර්භාෂයේ තියෙන සතර බහ ධාතුන්නේ. එතකොට අර කර්මය හේවත් චේතනාව ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යයන් එක්ව කළා. එතකොට ප්‍රත්‍යය කියන්නේ උපකාරය මවගේ ගර්භාෂයේ සකස් වෙලා තියෙන උපකාරය පිණිස සංස්කාර කර්මයයි එහෙනම් එතකොට දැන් බැස්ස මෙතනට. එතකොට අඩු වැඩි හැදුවේ චේතනාවෙන්. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දෙකියුති. ඒකට කිව්ව කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් මෙතන හේතුඵල නෙමෙයිද තියෙන්නේ? හේතු වෙන්නේ මේද ඵලය හැදුවේ? එහෙනම් අත්පටිසම්භිදේ ඥානම් ඵලය දන්නා වුණොන. හේතුව දැක්කා ධම්මපටිසම්භිදේ ඥානම්. ඒ හේතු වෙන්නේ මේදේ ඵලය හැදුවේ? ඒ කියන්නේ සංස්කාර විසින්ම නෙමේද ප්‍රතිසන්දි විඥානය හැදුවේ. ප්‍රතිසන්දි විඥානයේ විසින්ම නෙමේද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. වෙන එකකින් නෙමෙයිනේ. එතකොට එහෙනම් ඒකේ අර නිවැරදි අර්ථය දන්නවා ඒ නිරුක්තියයි ඔය ඔතන තියෙන සිත් තුනක් ඒ සිත් තුන තුල මනාව සිත පිහිටියොත් ඒකට කියනවා පටිභාන පටිසම්භිදේ ඥාන. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන්නේ සිව් පිරිසිඹියාපත් නියත වශයෙන්ම චොල්ලසෝතාපන්නයි. ධර්ම දේශනාව අවසන් කරන කාලය ඉවරයි. මම හිතන්නේ මේ පොඩි අයටන් තේරුණාද දන්නේ උත්සාහ කරන්න තේරෙනවා මේක. මොකද මේ බුදුදහම මිනිස්යන්ට ඉස්සෙල්ලා දේශනා කළේ බුදුරජාන් වහන්සේ. හොඳ තේරුම් ගන්න තරම් ඥානයක් තියෙනවා මිනිස්යන්ට. හැබැයි මේක ගැඹුරින් හිතන්න ඕනේ. ගැඹුරින් කල්පනා කරන්න ඕනේ, විමසන්න ඕනේ. සත්‍ය පුච්චරෙන්නේ නැහැ මෙතන. කෙනෙක් නැහැ. කෙනෙක් කියලා හිතාගෙන ඉන්න තාකල් දිටි. වැරදි දර්ශනය. මේ නාම රූප මෙච්චරලා කතා කළේ නාම රූප දෙයක් ගැනනේ කතා කළේ. කොහෙද සත්‍යයක් ගැන? හොඳයි.